සත්තරසමෝ පරිච්ඡේදෝ 17 වෙනි පරිච්ඡේදය ධාතු ආගමනෝ සරවත්න ධාතුන් වහන්සේලා වැඩමවීම උත්තවස්සෝ පවරෙත්වා කත්තික පුන්නමාසියං අවෝචේදං මහරජං මාතේරෝ මහමති මහා නුවණැති අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ වස්වස අවසන්ව වස්පවාරණය කරලා ඉන් පොන් පොහෝ දවසේ මහරජුරුවන්ට මේව දාලා චිරදිට්ඨෝ සංබුද්ධෝ සත්තානෝ මනුජාදිප අනාත වස්සං අවසිම්ම නත්තිනෝ පූජ්‍යං ඉද මහරජුරුවනි අපගේ සාතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදක වන්දනා කොට දැන් සෑහෙන කාලයක් ගත වුණා මෙහිදී උන්වහන්සේ පුදන්ට නැති නිසා අපි අනාථ වාසයකන ඉන්නේ. දඹදිව යන්නයි අදහස. භාසිත නනු භන්තේ මේ සංබුද්ධෝ නිබ්බුතෝ ඉති ආහධාතු සුදිත්තේසු දිට්ඨෝ හෝති ජිනෝ ඉති ස්වාමීනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළ බව මට කලින් වදාලා නොවේද එසේය මහරජුරුවනි භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බහැදැක්ක විට ජීවමාන භාග්‍යතුන් වහන්සේ දැක්කා හා සමානයි වේදිතෝ ආදිපායෝ තුපස්ස කරනේ මයා කරසාමි අහං තෝපං තුම්මේ ජානත ධාතුයෝ ස්වාමීනි ධාතුන් වහන්සේලාට පූජා පිණිස ස්තූපයක් කරවීම ඔබ වහන්සේගේ අදහස බව මට වැටහුණා මං ස්තූපයක් කරන්නම් ස්වාමීනි ධාතුන් වහන්සේලා පිළිබඳව ඔබ වහන්සේලා දැනගන්නාසේක්වා මන්තේ සුමනේ නාති තේරෝ රාජානමබ්බවි රාජහසමනේරන්තං කුතෝ ලච්ඡාම ධාතුයෝ සුමන සාමණේරයන් වහන්සේ සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්නේයි මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට වදාලා. රජ්ජුරුවෝ ශාමණේරයන් වහන්සේගෙන් ස්වාමීනි ධාතුන් වහන්සේලා ලබාගන්නේ කොහෙන්ද කිය ඇසුවා. විභූසයත්වා නගරං මග්ගංච මනෝජාතිප උපසති සපරිසෝ හතින් ආරුය්‍ය මංගලං මහරජුරුවනි ඉස්සෙල්ලාම නගරයත් මාර්ගයත් ලස්සනට සරසන්න ඕනේ ඊට පස්සේ පිරිසත් සමග උපෝසත සීලයේ පිහිටලා මංගල හස්ති රාජයාගේ පිටේ නැගලා සේතත් චත්තං ධාරයන්තෝ තාලා වචර සංහිතු මහානාග වනුයානං සායන්න සමයේ වජ සුදුස්සේ සතක් කොසවාගෙන තූර්ය වාදනයන් වාදනය කරමින් සවස් යාමයි. මහානාග වනෝද්‍යානයට යන්න ඕනේ. ධාතු භේදඤ්ඤුනෝ රාජ ධාතුයෝ තත් ලච්ඡසි ඉච්ඡාහ සාමනේරෝසෝ සුමනෝ තං සුමානසං මහරජුරුවෙනි ධාතුන් වහන්සේලා බිඳී යාම් පිළිබඳ අවබෝධයෙන් යුතුව අදිස්ථාන කොට වදාළ අප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එහිදී ඔබතුමාට ලැබේවි. ඒ සුමන සාමණේර රහතන් වහන්සේ සතුටු සිටින් යුතු දේවානම්පියතිස්ස රජුරවන්ට වදාලා තේරුත රාජ කුලතෝ ගන්්වා චේතිය පබ්බතං ආමන්ත්‍ය සාමනේරං සුමනං සුමනෝ ගතින් අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ රජ මාලිගාවෙන් නික්ම චේතිය පර්වතයේ හෙවත් සෑගිරියට වැඩම කරලා සොඳුරු සිතින් යුතු ගතිගුණ ඇති සුමන ශාමණේරයන් වහන්සේ අමතා වදාළා ඒහි තං භද්‍ර සුමන ගන්්වා පුප්ප පුරං වරං අයියකං තේ මහරජං ඒවං නෝ වචනං වද සොඳුරු සුමනේනි මෙහි එන්න ඔබ උතුම් පුෂ්පපුරයේ නැමැති පාටලී පුත්‍ර නගරයට ගොහින් ඔබේ සීයා වූ ධර්මාශෝක මහරජුරවන්ට මේ අයුරින් අපගේ වචනය කියා සිටින්න සහායෝ තේ මහරජ මහරජා මරුප්පියෝ පසන්නෝ බුද්ධ සමයේ තුපං කරේතු මිච්ඡති රජ්ජුරුවෙනි ඔබතුමාගේ යහළුවා වන දේවානම් පියතිස්ස රජතුමා බුද්ධ ශාසනය කෙරෙහි ඊතා පැහැදීමෙන් යුක්තයි. ඔහු දැන් චෛත්‍යයක් හදන්නටත් කැමැත්තෙන් ඉන්නවා. මුනිනෝ ධාතුයෝ දේහි පත්තං බුත්තං ච සත්තුනා ශරීර ධාතුයෝ සම්තේ බහවෝයි තවන්තිකේ අප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දුන මැනවි. ඒ වගේම සාත්‍රුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයක් දුන මැනවි. ඔබතුමා ළඟ බොහෝ සරවචන ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවානේ. පත පුරා ගහෙත්වාතා ගන්්වා දේව පුරං වරං සක්කං දේවාන මින්දං තං ඒවං නෝ වචනං වද ධර්මාශෝක රජුරුවන් වෙතින් අප භාග්‍යතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවාගෙන උතුම් දෙව්ලොව ගොහින් ශක්‍ර දේවේන්ද්‍රයන් මුණ ගැසී එතුමන්ටත් මේ විදියට අපගේ වචනේ පවසන්න. තිලෝක දක්ඛිනොයි අස්ස දාත දාතුච දක්ඛිනා තවන්තිකම් මේ දේවින්ද දක්කිනක්කක ධාතුච දාතං තමේව පූජේ අක්කකං දේ සත්තුනෝ ලංකාදීපස්ස කිච්චේසෝ මාපමජ්ජ සුරාදීප දේවේන්ද්‍රයනි තුන් ලොයෙන්ම බුද පූජා ලැබීමට යෝග්‍ය වූ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දලදා වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ ඔබතුමන් ළඟ තියෙනවා දකුණු දලදා වහන්සේට ඔබතුමාම පූජා පවත්වන්නට අපට සාත්තුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ දුන මැනවි. දිව්‍ය රාජයාණනි ලංකා ද්වීපයේ බුද්ධ ශාසනයෙහි කටයුතු ගැන ප්‍රමාද වෙන්න එපා කියා ඔහුට පවසන්ට. ඒවං බන්තේති වත්වාසෝ සාමනේරෝ මහිද්దికෝ තං කනං ඒවං ආගම ධම්ම සකස්ස සම්තිකං එසේය ස්වාමීන් වහන්ස කියා පිළිතුරු දුන් ඒ මහා ඉරිදිමත් සුමන රහස් ශාමණේරයන් වහන්සේ එකෙනෙහිම ධර්මාශෝක රජුරුවන් සමීපයේ ඉරිදීන් වැඩියා සාලමූලම් මිටපිතං මහා බෝධිතහින් සුබං කත්තික චන පූජායි පූජයන්ති ච අද්දස ඒ වෙලේ ධර්මාශෝක රජුරුවන් සල් රුක් සෙවණේ වඩා හිඳවන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සොඳුරු වූ දකුණු ශාකා බෝධියට ඉල්මාසය කරන්නා වූ කාර්තික උත්සව පූජාවන්ගෙන් පුදන අවස්ථාවේ අපගේ සුමන සාමණේරයන් වහන්සේට දැක ගන්නට ලැබුණා. තේරස් වචනං වත්වා රාජතෝ ලද්ද දාතුයෝ පත පුරං ගහෙත්වාන හිමවන්ත මුපාගමි තම උපාධ්‍යාය වූ මිහිඳු මහරහතුන් වහන්සේගේ වචනය පවසා ධර්මාශෝක රජුරුවන්ගෙන් භාග්‍යතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයට ධාතුන් වහන්සේලා පුරවාගෙන හිමාලයටත් වැඩම කළා. හිමවන්තේ පිටපෙත්වාන සධාතුං පත්තමුත්තමං දේවින්දස්ස සම්තිකං ගන්්වා තේරස්ස වචනම් භනී ධාතුන් වහන්සේලා සහිත වූ උතුම් පාත්‍රය තම අදිෂ්ඨාන බලයෙන් හිමාල පර්වත මුදනෙහි තැන්පත් කරවා ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ සමීපයට වැඩම කොට මිහිඳු මහරහතන් වහන්සේ පැවසූ වචනයන් කියා සිටියා. චූලමණී චේතියම්හ ගහෙත්වා දක්ඛිනක්කං සාමනේරස්ස පාදාසී සකෝ දේවාන මිස්සරෝ ඒ යසු ශක්ත දේවේන්ද්‍රයෝ සිළුමින සෑයෙහි වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේගේ දකුණු වකුධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට ප්‍රදානය කළා තං ධාතු ධාතුපත්තංච ආදාය සුමනෝ තතු ආගම්මචේතිය ගිරින් තේරස්සාදාසිතං යති එතකොට සුමන සාමණේරයන් වහන්සේ සක් දෙවිඳුන්ගෙන් ලද අකුධාතුන් වහන්සේ ධාතුන් වහන්සේලා පෙර වූ පාත්‍රයත් රැගෙන සෑගිරියට වැඩම කරලා තම උපාධ්‍යාය වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අතට දුන්නා. මහා නාග වනෝයානං උත්තේන විදීනාගමා සයන්න සමයේ රාජා රාජසේනා පුරක්කතු සුමන සාමණේරයන් වහන්සේ කලින් කිව් ආකාරයට සවස් වේ කාලය පැමිණෙද්දී රාජසේනාව පෙරටු කොටගත් දේවානම්පියතිස්ස රජුරෝ මහා නාග වනෝද්‍යානයේට සැපත් වෙලා හිටියා තපේසී ධාතුයෝ සම්වා තේරෝ තත්තේව පබ්බතේ මිස්සකං පබ්බතං තස්මා ආචේතිය පබ්බතං මිහිඳු මහරහතන් වහන්සේ සියලු ධාතුන් වහන්සේලා ඒ පර්වතයේම තබා වදාලා. ඒ නිසා කලින් මෙස්සක පර්වතය නමින් හැඳුන්වු ඒ පර්වතයට චේතිය පර්වතයේ හෙවත් සෑගිරිය යන නම ලැබුණා. තපෙත්වා ධාතු පත්තන්තං තේරෝ චේතිය පම්බතේ ගහෙත්වාක කං ධාතුං සාකේතං සගනෝගමා මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා සහිත ਸਰවඥ පාත්‍රයේහි වඩා හිඳුවලා අකු ධාතුන් වහන්සේ රැගෙන සංඝ පිරිසත් සමගින් සාමණේරයන් විසින් කියන ලද තන වූ මහා නාග වනෝද්‍යානයටම වැඩියා. සචයං මුනිනෝ දාතු චත්තං නමතු මේ සයං ජනුකේ කරේටතු ධාතු චංගෝටකෝ අයං එතකොට රජ්ජුරුව මෙහෙම අදිෂ්ඨාන කළා ඉතින් මේ අකුධාතුන් වහන්සේ අප භාග්‍යතුන් වහන්සේගේම ධාතුන් වහන්සේ නම් මාගේ මේ සුදු ශේෂතේ පැත්තට නැමී ඒවා මේ මංගල හත්ති රාජයා තමන් දනබිම නමාගෙන සිටීවා සිරස්මින් මේ පතිත්ථාතු ආගම්ම සහදාතුකෝ ඉති රාජා විචෙන්තේසි චින්තිතං තං තතහෝ මේ ධාතු කරඬුව ධාතුන් වහන්සේ සමගින්ම අපගේ තෙරුන් වහන්සේගේ අතින් මිදී මගේ සිරසෙහි වැඩ සිටීවා කියා රජ්ජුරුව අදිෂ්ඨාන කළ මේ හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වුණා ආමතේනාබිසිතෝව අමතේනාබිසිතෝව අහෝ හට්ටෝති භූපති සීසතෝ තං ගහෙත්වාන හති කන්දේ තපේ සිතං අමෘතයෙන් අභිෂේක ලැබූ කලෙසින් රජුරෝ අතිශයින්ම සතුටටපත් වුණා. ධාතු කරඬුව හිස මතින් වඩමවාගෙන ගිහින් මංගල හස්ති රාජයාගේ කඳ මත තැබුවා. හට්ටු හත්ති කුංචනාදං අකකම් පිත්ත මේදිනේ තතෝ නාගෝ නිවත්තිත්වා සතේර බලවාහනෝ සතුටටපත් හස්ති රාජා කුංචනාද කළා මහ පොළව කම්පා වුණා මංගල හස්ති රාජයත් රහතන් වහන්සේලාත් බලවාහන සමග එතනින් ආපසු හැරි පුරත්ති මේන ద్వාරේන පවිසිට්වා පුරං සුබං දක්ඛිනේන ච ద్వාරේන නික්මිත්වා තතෝ පුන නැගෙනහිර දොරටුවෙන් සුන්දර නගරයට පිවිසුණා. නැවත දකුණු දොරටුවෙන් නගරයෙන් පිටතට නික්මුණා. තුපාරාමේ චේතියස්ස නානතෝ පච්ඡතෝ කතං පමෝජවත්තු ගන්්වාන බෝධිඨානේ නිවත්‍ය පුරත්තාවදනෝ අට්ඨා තුපට්ඨානං තදාහිතං කදම්බ පුප්ප ආදාරේ වල්ලේ විතතං අහු තූපාරාම චෛත්‍ය වහන්සේ පිහිටන තැනින් පිටුපසට වෙන්ට කරලා තිබුණු මහේජනම් යක්ෂයාගේ දේවාලයට ගිහින් බෝධිස්ථානය නැමැති තැනින් ආපසු හැරිලා නැගෙනහිර පැත්තට මුහුණලා තූපාරාම චෛත්‍ය වහන්සේ පිහිටන තැනට මුහුණලා නැවතුණා. ඒ දවස්වල එතන කීර මල් වලින් ආධාරිනම් වැල්වලනුත් ගහනව තිබුණා. මනුස්ස දේවෝ දේවේහි තං ඨානං රක්කිතං සුචින් සෝධා පෙත්වා බුසෙත්වා තං කහනං යේව සාදුකං ධාතුං ඕරෝපනත්ථාය ආරබී අත්තේ කන්දතු නාගෝන ඉච්චිතං රාජා තේරං පුච්චිත තං මනං රජ්ජුරුවෝ දෙවියන් විසින් ආරක්ෂා කරන ලදේ පවිත්‍ර ස්ථානය. ඒ වෙලේම කටුකොහල් ඉවත් කරලා සෝදවලා බිම හොඳ ආකාරව සරසවලා ධාතු කරඬු හස්ති රාජයාගේ පිටින් පහලට වැඩමවා ගන්නට සූදානම් වුණා. හස්ති රාජයායට කැමති වුණේ නැහැ. එතකොට රජ්ජුරුවෝ ඇත්‍රාජා සිතා සිටින්නේ කුමක්ද කියා මෙහෙදු මහරහතන් වහන්සේගෙන් ඇසුවා. නත්තනෝ කන්ද සමකේ ඨානේ තපන මිච්ඡති ධාතු රූපණං තේන නෛත මේතේ සෝබ්‍රවි රජුරුවනි ඇත් රජා කැමැති තමන්ගේ කුඹස්තලය හා සමාන ස්ථානයක ධාතු කරඬුව වඩා හිඳුවන්ටයි ඊට පහත් තැනකට ධාතු කරඬුව වඩමවන්ට ඇතා කැමැති නෑ කියලා මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දී වදාලා. ආනාපෙත්වා කනං යේව සුඛාතෝ භයවාපිතෝ සොක්ක කන්දම කණ්ඩේහි චිනාපෙත්වා නතං සමං එතකොට රජ්ජුරුවෝ ඒ වෙලාවේම රාජපුරුෂයන්ට අණ කරවලා අබේ වැවේ වියලී ගිය තන් වලින් වියලි මැටි පිඬු ගෙන්වලා ඇත්කඳහා සමාන ලෙස උස්ව ගොඩගස්වලා චෛත්‍යයක් කෙරෙව්වා අලංකරිත්වා බහුදා රාජා තං තාන මුත්තමං ගෝරපෙත්වා හත්ති කන්දදතු තත්ත තපේසිතං ධාතු පිහිටනේ යතුන් තන බොහෝ ක්‍රමවලින් අලංකාර කරවා ධාතු කරඬුව ඇත්කඳින් ඔසවලා ඒ මැටි සෑ මත වඩා හිඳෙව්වා ධාතරක්කං සංවේදාය තපෙත්වා තත්ත හත්තෙනං ධාතු පස්ස කරනේ රාජාතුරිත මානසෝ ධාතු කරඬුවට ආරක්ෂාව සලස්වලා එහි අත්‍රදා නවත්වලා ධාතු චෛත්‍ය වහන්සේ සදන්ට ඕනෑ කියන ඉක්මන් සිතෙන් යුතුව රජ්ජුරුවෝ බහෝ මනුස්සයෝ ජෙත්වා ඉට්ටිකා කරනේ ලහුම් ධාතු කිච්ඡං වෙචිනෙන්තෝ සාමච්ඡෝ පාවසේ පුරං බොහෝ මිනිස්සු යොදවලා ඉක්මනින්ම gadol සාදවන්ට පටන් ගත්තා. ධාතුන් වහන්සේ වෙනුවෙන් කළ යුතු දේ ගැන සිතමින් රජ්ජුරුවෝ ඇමතිවරුන් සමග නගරයට පිටත් වුණා. මහා මහින්ද තේරෝතු මහා මේඝ වනං සුබං සගනෝ අභිගන්්වාන තත්ත්වාසමකප්පයේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සංඝගණ පිරිස සමග සොඳුරු වූ මහමෙවුනා උයනේ තිස්සාරාමයට වැඩම කරලා එහි වැඩ වාසය කළා. රත්තින් නාගෝනුපරියති තණ්ඨානං සෝ සදාතුකං බෝධිතානම් මෙසාලය දිවාටති සදාතුකෝ හස්ති රාජයා ධාතු කරඬුව වඩා හිඳු ආයත ස්ථානයේ වටා රෑ කාලයේ සැරිසරුවා දවල් කාලයේ චෛත්‍ය භූමිය සකස් කරන්නට ඉඩ දීම පිණිස ධාතු කරඬු ආයමත් කුම්භස්තලය මත තබාගෙන බෝධි ස්ථානයේ නැවත තන පිහිටි ශාලාවේ සිටියා. වත්තුස්ස තස්සෝ පරිතෝ දූපන්තේර මතානුගෝ ජංගමත්තං විනාශෙත්වා කතිපාහේන භූපති රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ භූමිය මත කිහිප දිනකින් කෙන්ඩා පමණට සෑය ගොඩ නංවලා තත්ත ධාතු පතිට්ඨානං ගෝසපෙත්වාං උපාගමේ තතෝ තතෝ සමන්තාච සමාගමේ මහජනෝ එහි ධාතුන් වහන්සේ තැන්පත් කරන බවට අනබෙර අස්වල තූපාරාම භූමියට පැමිණියා ඒ ඒ දෙසින් අවට ජනයාත් වටේට රැස් වුණා තස්මින් සමාගමේ ධාතු හත්ති කන්දා නගුත්තව නබුග්ගත සත්තතාලප්පමානම්මේ දිස්සන්ති නබ සිට්ඨිතා පිරිස රැස්සොහුන්ගේ අවත්තාවෙහි ඇත්කද මත වැඩ සිටි ධාතු කරඬුවෙන් අකු ධාතුන් වහන්සේ තල්ගසස් සතක් පමණ උසට අහසට පැන නැගී පේන්න පටන් ගත්තා. විම්මාපයන්ති ජනතං යමකං පාටිහාරියං ගණ්ඩබ්බ මූලේ බුද්දෝච අකරීලෝ මහංසනං ජනතාව පුදුමෙන් පුදුමයටපත් කරමින් එදා ගණ්ඩබ්බ රුක් මුලදී අපගේ භාගතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වා වදාළ අවස්ථාව සෙයින් ඇඟ මයිල් කෙලින් සිටන මහා ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණා. තතෝ නික්කංක ජාලාහි ජල දරාහි චසකින් අයං ඕභාසිත සිත සබ්බලංකා මහියෝ අහසේ වැඩහුන් අකු ධාතුන් වහන්සේගෙන් නික්මී ගිය ගිනි ජාලා වෙනුත් ජල ධාරා වෙනුත් මුළු ලංකාවම ආලෝකවත් වුණා. තෙමිලා ගියා. පරිනිබ්බාන මංචම්මි නිපන්නේන ජිනේනහි කතං මහං අදිත්තාන පංචකං පංච චක්ුණා එදා පිරිනුවන් මංචකයේ සැතපී වැඩවුම් පසස් ඇති අපගේ භාග්‍යතුන් වහන්සේ විසින් කරන ලද මහා අදිෂ්ඨාන පසක් ඇත්තේය. ගෛහමානා මහා බෝධිසාකාසෝ කේන දක්ඛිනා චිජ්ජත්වාන සයං යේව පතිට්ඨාතු කටහකේ ධර්මාශෝක රජුරුවන් විසින් ගනිද්දී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව තමන්ම මහා බෝධියෙන් වෙන් වී රංකටාරමේ හිඳිත්වා යන පළමු අදිෂ්ඨානයයි. පතිත්තේත්වා සාසාකා චම්බන්න රස්මියෝ සුභා රංජයන්ති දිසා සම්බා පලපත්තේහි මුංචතු ඒ දකුණු බෝධි සාකාව රන් කටාරමේ පිහිටියාට පස්සේ සොඳුරු වූ සද්වර්ණම රශ්මි ධාරාව බෝධි පත්‍රඵල ආදියෙන් නිකුත් වෙලා හැම දිශාවක්ම ප්‍රීතියට පත් කරත්වා යන දෙවන්නයි සසුවන්න කටාහසා උග්ගන්්වාන මනෝරමා අදිස්සමානා සත්තාහං හිමගම්බම්මේ තිට්ඨතු ඒ මනරම් බෝධිසාකා වරං කටාරමත් එක්කම Tamanම අහසට පැන නැගී නොපෙනී ගොසින් සද්දවසම හිම වලා ගැබක පිහිටාවා යන්න තුන්වැන්නයි තෝපාරාමේ පතිත්තන්තං මම දක්කින අක්ඛකං කරෝතු නබ මුග්ගන්්වා යමකං පාටිහාරියං තුපාරාමේ පිහිටන්නා වූ මාගේ අකු ධාතුව අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්ය කෙරේවා යන්න සතරවෙනි අදිෂ්ඨානයයි ලංකා ලංකාර භූතම්මි හේම මාලික චේතියේ පතිත්තහන්තියෝ ධාතු දෝන මත්තා පමානතු ලංකාද්වීපයට මහත් අලංකාරයක් වූ ස්වර්ණමාලී මහා චෛත්‍යයෙහි ද්‍රෝණයක් පමණ වූ මාගේ නිර්මල ධාතුන් වහන්සේලා පිහිටද්දී බුද්ධ වේස දරහොත්වා උග්ගන්්වා නබ සිට්ඨිතා පතිත්හන්තු කරිත්වාන යමකං පාටිහාරියං බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වේශයෙන් අහසට පැන නැගී වැඩ සිට යමක මහා ප්‍රාතිහාර්ය දැක්වීමෙන් පසු ඒ ධාතුන් වහන්සේලා පිහිටත්වා යන පස්වැනි අදිෂ්ඨානයයි. අදිත්තානානි පංචේවං අදිත්තාසේ තතගතෝ අකාසිතස්මා සාදතු තදාතං පාටිහාරියං අප තථාගත වූ භාග්‍යතුන් වහන්සේගේ මහා අදිස්ථාන පසමේය. එනිසායි එදා අකුධාතුන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහැර දක්වා වදාළි. හාකසෝතරිත්වාස අට්ඨ භූපස්ස මුද්දනේ අතිවහට්ටෝ තං රාජා පතිත්ථාපේසිජතිය අකුදාතුන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා දේවානම් පිටිස රජුරුවන්ගේ හිස මත පිහිටියා. අතිශයින්ම සතුටටපත් රජුරුව අකුදාතුන් වහන්සේ චෛත්‍ය තුල වඩා හිඳෙව්වා. පතිට්ඨිතාය තස්සාච ධාතුයා චේතියේ තදා අහෝ මහා භූමි චාලෝ අම්බුතෝල මහන්සනෝ ඒ ධාතුන් වහන්සේ චෛත්‍යයේ පිහිටුවන අවස්ථාවේ මහා පොළොව කම්පාවක් ඇති වුණා. අද්භූත වූ ලොමු ඩැහැගැනුම් ඇති වුණා. එවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා චින්තියා අචින්තියේ සුපසන්නානං විපාකෝ හෝති අචින්තියෝ මෙසේ බුදුරජාණන් වහන්සේලා රූපකායෙන් දචින්තිය වනසේක බුදුවරයන් වහන්සේලා ධර්මකායෙන් දචින්තිය වනසේක අචින්තිය වූ බුදුරජාණන් වහන්සේලාගේ රූපකාය පිළිබඳවත් ධර්මකාය පිළිබඳවත් සිත පහදවා ගත්තවුන් හට ලැබෙන විපාකත් අචින්තියම වෙයි. තං පාටිහාරියං දිස්වා පසීදෙන් සුජනේ ජනා මත්තාපයෝ රාජපුත්තෝ කනිට්ඨෝ රාජිනෝපන ඒ ප්‍රාතිහාර්ය දකපු ජනයා අපගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදීමටපත් වුණා. දේවානම් පීතිස රජුරුවන්ගේ බාල සහෝදරයෙකු වන මත්තාබේ රාජපුත්‍රයා මොනිස්සරේ පසීදිත්වා යාචිත්වාන නරිස්සරං පුරිසානං සහස්සේන සහපබ්බජි ශාසනේ අපගේ සම්බුදු වූ මුනීශ්වරයන් වහන්සේ කෙරෙහි පැහැදුනා. නරේශ්වරයන්ගෙන් අවසර ඉල්ලාගෙන පුරුෂයින් දහසක් සමග සම්බුදු සසුනේහි පැවිදි වුණා. චේතගිරි ගාමතෝ චාපිද්වාර මණ්ඩලතෝ විහිර බිජතෝ චාපි තතගල්ලක පිට්ඨිතෝ තතෝ ප්‍රතිස්සගාමාච පංච පංච සතානිච පම්බජොං දාරකෝ හත්තා ජාත සන්දා තතගතේ නගරයට දකුණින් පිහිටි චේතාගිරි ගමනුත් දොරමඩලා වෙනුත් විහාර බීජ ගමනුත් ගල් පිටියනුත් ඒ වගේම උපතිස්ස ගමනුත් තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාවටපත් ගම්දරුවෝ 500 බැගින් බුදු සසුනේහි පැවිදිව ලබා ගත්තා. එවං පුරා බාහිරාච සම්බේ පබ්බජිතා තදා තින්ස බික්කු සහස්සානේ අහේසුං ජින සාසනේ එකල්හි නගරේනුත් නගරයෙන් බැහැරෙනුත් බුද්ධ ශාසනයේ පැවිදි වූ සියලු භික්ෂූන් වහන්සේලාගේ ගණන 30000ක් වුණා තුපාරාමේ පුරවරං නිට්ටපෙත්වා මහීපති රතනාදීහිනේකේ සදා පූජමකරයි දෙවන පෑතිස් රජුරුව තූපාරාමයේ උතුම් චෛත්‍ය නිමවලා නොයෙක් මණික් ආදියෙන් හැම කල්හිම පූජාවන් පැවැත්තුවා රාජෝරෝදා කත්තියාච අමච්චා නාගරා තතා සබ්බේ ජනපදා චේව පූජා කංසු විසුං විසුං රජුගේ අන්තපුර ස්ත්‍රීනුත් ශාත්‍රියනුත් ඇමතිවරුනුත් ඒ වගේම අනුරපුර නගර වාසීනුත් සියලු ජනපද වාසීනොත් wen wenව පූජාපහාරයන් පැවැත්තුවා. තූප පුබ්බංගමං රාජා විහාරං තත්කරේ තෝපාරාමතිතේනස විහාරෝ විසුතෝ අහෝ රජ්ජුරුවෝ ඒ ස්තූපය මුල් කොට එතන සංඝයා උදෙසා විහාරයක් කෙරෙව්වා. ඒ නිසා ඒ විහාරයත් තූපාරාමේ නමින් ප්‍රසිද්ධියටපත් වුණා. සකදාතු ශරීරකේන චේවං පරිනිබ්බාන ගතෝ පිලෝකනාතෝ ජනතාය හිතං සුකංච සම්මා බහුදාකාසේ තිතේජිනෝ කතාවකති පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයරෙන් ඊතා යහපත් ලෙස මඟ සැලැස්සූසේක භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටූ කාලයේහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහටනම් අවසන් කළ හැකිද සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ ධාතු ආගමනෝ නාම සත් රසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදය සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි ਸਰවඥ ධාතුන් වහන්සේලා වැඩම වීම නම් වූ 17 වෙනි පරිච්ඡේදයයි